නැත්නම් ඒ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා. ඊට අමතරව බොද්ධංග ධර්ම හතක් තියෙනවා. සති, ධම්ම, විචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. ඊට අමතරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග ටික දිනු කරගන්න එකට තමයි විමුක්ත පරිපාචනීය ධර්ම දිනු කරගත්තා කියන්නේ. මෙන්න මේ අංග දියුණු කෙනෙකුට තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. ඒක නිසා තමන් බලාපොරොත්තු වන්නේ අභිප්‍රායයේ යටත් පිරිසෙන් සෝවාන්වත් වන්නට නම් සෝවාන් වීම සඳහා දියුණු කරගත යුතු අංග මේ මේවායි කියලා තේරුම් අරගෙන ඒ අංග දියුණු කර ගැනීමට කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. සෝවාන් වීමට විතරක් නෙවෙයි සකදාගාමී වීමටත් මේවත් අවශ්‍යයි අනාගාමී වීමටත් එලෙසින්ම අරහත් භාවය ලැබීමටත් පසේ බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වය ලැබීමටත් අවශ්‍ය එකා නියත වශයෙන්ම එකසේම අවශ්‍ය වෙන කරුණු ටිකක් තමයි ඔය සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. මේසා මේ ධර්ම ටික ටික දිනු කර ගන්නට මේ ධර්ම ගොඩාක් දිනු කර ගන්නට තියනවායි කියලා බය වෙන්නේ නැතුව කරුණු 37ක් මෙතන තියනවායි කියලා සතිය සමාධිය ප්‍රඥාව කියන අංග තුන දිනු කර ගන්නට උත්සාහ ගන්න. ඒ අංග තුන දිනු කිරීම උත්සාහ ගන්නා විට ඒ අංග තුන දිනු කරන විට අනිත් අංගත් નિરાයාසයෙන්ම වැඩෙනවා. යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා වශයෙන් දිනු කරගatiya යුතු වන්නේ. ඒ නිසා ඒ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය සතිය සමාධිය සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ඒක දිනු කරගන්නට කටයුතු කරන්න තුන එසේ කටයුතු කළොත් තමයි කවදා හරි දවසක සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට හැකියාව ලැබෙන්නේ නැතුව නම් නෙවෙයි. ඒ නිසා උස්සකව කටයුතු කරන්නේ නැත්නම් ආරම්භමක් ආරම්භයක් අනඹන්නේ නැත්නම් මේ පැරඹුමක් විතරයි තව යන්නට තියෙන දුර ඊටාම බොහෝ කියලා හිතන්නට නැතිනම් ඒ ආරම්භන ලද වීරයෙන් හිතව කටයුතු කරන විට ඇති වෙන ඒ පරිපෝධ කර්ම ධර්ම මැඩගෙන මැඩගෙන යන්නට හැකියාවකුත් නැත්නම් සමාගයේ සිත තුළ තියෙන ඡන්ද විද්‍ය විමර්ශා දිට්ඨ වැනි ධර්මයන් වැළෙන ධර්ම නම් ඒවෙන් ප්‍රතිඵල ගන්නට බෑ. එම නිසා සිත දැඩි කරගන්න, දැඩි වීර්යයක්, දැඩි අධිෂ්ඨානයක්, දැඩි චිත්තයක්, දැඩි ඡන්දයක් ඇති කරගෙන මේවා මම කරන එක කරනවාමයි මේ ජීවිතෙන් මම ප්‍රයෝජන ගන්න එක ගන්නවාමයි මේ ලෝකේ නිවන් දැකපු අය අදස් සිටින ඇයි මට බැරි මට පුළුවන් ඒකාන්ත වශයෙන්ම මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට ඒක බැරි වන්නේ ඒකට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරගත්තේ නැති නිසා මොනවද මේ ගුණධර්ම මගේ සිත තුළ සතිය දිනු කරගන්නට ඕන සමාධිය දිනු කරගන්නට ඕන ප්‍රඥාව දිනු කරගන්නට ඕන ඒ ප්‍රඥාවෙන් මේ පංචස්කන්ධ ලෝකයේ තමාගේ ඇඟේ ශාසිතේ නියම තත්ත්වය දකින්නට ඕන මේ පංචස්කන්ධ ලෝකයේ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්නට ඕන දුක් වශයෙන් දකින්නට ඕන අනාත්ම වශයෙන් දකින්න ඕන ප්‍රධාන වශයෙන් ওই කරුතුන් ආකාරයෙන් ඊට වැඩි වැඩි විස්තර වශයෙන් දකින්නට පුළුවන් ආකාරයක් තිබෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කළොත් තමයි පවදා හරි දවසක මේකෙන් සැනසීමක් ලබන්නට පුළුවන් වන්නේ මේ ගත්නම් මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ප්‍රතිඵලයක් ගත්තා වන්නේ. නිසා කල්පනා කරන්න. මේ ජීවිතෙන් හරියටක් දැන් ගෙවි අවසන්. ඉතිරි අඩේ අද සියවස කොපමණ කාලයක් ජීවත් වෙන්නේ කියන එක කියන්නට කිසිසේත් හැකියාවක් නැහැ. කොයි මොහොතේ මරණය සිදුවේද දන්නේ අජීව චිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණසුය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තිනා කෝජඤ්ඤා කවුද දන්නේ සුයේ හෙට මරණ මරණය පැමිණෙයිද කියලා හෙට මරණය පැමිණෙයිද කියලා කවුද දන්නේ අජීව අද අදම ආසප්පං උස්සාහ කළේසේ යද්දේව කිච්ඡං ආසප්පං අදාතන උස්සාහ කළේසේ මේ අවවාදයේ සිටට මෙහි නාගා ගන්න අජීව කිච්ඡං ආසප්පං කෝජඤ්ඤා මරණසුවේ හිත මගේ මරණය සිදුවේද කියලා කවුද දන්නේ කොහොමද කියන්න ඉස්තර වශයෙන් කියන්නට හැකියාව ලැබෙන්නේ ඔය එකපාරට මැරෙන මිනිස්සු කවුරුවත් හිතලා නැහැ මම මෙහෙම එකපාරට මැරෙයි කියලා ඒ අය හිතාගෙන හිටියේ ජයින් බලාපොරොත්තු වේ තව අවුරුදු 25 ජීවත් වෙයි 50 ජීවත් වෙයි මේ ආදී වශයෙන්. නමුත් හිතපුවාම કોઈ අවස්ථාවේ මරණය දෙතිවි දන්නේ මරුණාට පස්සෝ ඒ ඒ මරණයෙන් පස්සේ උපදින ස්ථානයේ කවරක්ද කියලා නියත වශයෙන්ම කියන්නට හැකියාවක් නැහැ. බොහෝ විට දුගතිගාමී වන්නටයි තියෙන ප්‍රවණතාවය වැඩිපුර ප්‍රවණතාවය තියෙන දුගතිගාමී වීම ඒක නිසා අද අදම අද අදම උත්සාහ ගත යුතුයි කියන අදිෂ්ඨානය පිළිතන්නට ඕන. මේවා දුර්ලභ කරුණු මේ ජීවිතය මනුස්සත්ව අභාවයක් ලැබපේක දුර්ලභව මනුස්සත්ව ප්‍රතිලාභෝ මනුස්සාත්මයක් ලැබපේක දුර්ලභ කරුණක්. දුර්ලභාකන සම්පත්‍ය, ඉස්සන සම්පත්‍ය, අර්මා කලින් කියපසන් සම්පත්‍ය ලබා ගැනීම දුර්ලභ කරුණක්. ඒ වගේම තව දුර්ලභ බුද්ධෝත්පාද ලෝකස්මින් මේ බුද්ධෝත්පාද කාලයක් ලබා ගැනීම දුර්ලභ කාරණයක්. ඊළඟට දුර්ලභ මේ දුර්ලභ බුද්ධෝත්පාද ලෝකස්මින් දුර්ලභ මනුෂ්‍ය පඥාබෝ දුර්ලභ කන සම්පත්‍ති ඊළඟට කියනවා කල්යාණ මිත්‍ර සම්පත්‍ය දුර්ලභ කාරණාවක්. මේවාට අතීත දෙන මේවා ගැන කරුණු කියා දෙන මේවා ගැන දන්න දේවල් දුර්ලභ කරුණු කියලා. මේවා දැනගත්තාට පසුව මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපිට පසුතැවෙන්නට සිදු වෙනවා. බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම ප්‍රකාශ කරපු පාඩයක් තියෙන එකක් තමයි උඹලා මේවා කරන්නේ නැතුව පසුතැවි තැවි ඉඳ අතපසු කර කර ඉඳලා සතර දුකට වැටුණාට පස්සේ පසුව අඬන්නට එපාය කියලා. අද මේවා කරන්නේ නැතුව පසුතැවිලි පසු පසුබට වෙවි ඉඳලා ඊට පස්ව සතර අපා දුකට වැටුණාට පස්ව උඹලා අඬන්නට එපා. මාකංචි දුක්ඛං දය්‍යමානෝ පිච්චෙන විට දුක දුක කියලා කෑ ගහන්නට එපා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා මේ භයානක தත්ත්වය තේරුම් ගන්න ඉතිරියේදී අපිට තියෙන බහානක සත්‍යයකට මුහුණ පාන්නට ඒකෙන් මිදෙන්නට නම් තියෙන එකම දේ තමයි සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු සම් පිළියෙල කර ගැනීම. එහෙම කටයුතු කරගෙන පිළියෙල කර ගැනීමට නම් වෙන දෙයක් කරන්නට නෑ. මේ සතිය මේ සමාධිය මේ ප්‍රඥාව දිනු කර ගැනීමයි කළ යුත්තේ කියලා සිතලා අඩු වශයෙන් අද අදම ආරම්භ කරන දවසකට විනාඩි 30ක් 40ක්වත් භාවනාවක් කිරීමට. මේ භාවනා කරන විට සමාගයේ සිටේ එකඟ භාවය අවශ්‍ය නිසා පළමුවෙන්ම ඔය ආනාපාන වැනි භාවනාවක් කරගෙන සිත එකඟ කරගන්න ටිකක් බලන්න. ආස්වාස් ප්‍රාස්වාස් නිදේශන සිතෙන් මෙහෙවගෙන ආස්වාස් කරන ආස්වාස් නිදේශන ප්‍රාස්වාස් කරන ප්‍රාස්වාස් දෙකේ පටන් නැවත නැවත ඒකම සිද්ධ පිටව ගන්නට අපහසු නම් ආස්වාස කරන විට ආස්වාස දෙස බලන ඔය විශේෂ මාර්ග වෙන පොත්වල දක්වලා තියෙන ගණන් කිරීමේ ක්‍රමයක් 1 2 3 4 5 ආදී වශයෙන් ආස්වාසයෙන්ම වෙනකම් 1 2 3 4 5 6 7 8 9 10 කියලා ගන්න. 10ට නොවැඩි වෙන්න ඕන. 5ට නොවැඩි වෙන්න ඕන කියලා පොත්වල දක්වා තිබෙන. ආස්වාසයෙන්ම එනකොට 1 2 3 4 5 ආදී වශයෙන් ගන්න. මේ විදිහට ආස්වාද ප්‍රසආසයෙන්ම සිත පිළිපවන්නට පුළුවන් වුණාට පස්සේ ගණන් කිරීම අවශ්‍ය වන්නේ සිත දුවන්නේ නැති නිසා ආස්වාද ප්‍රසආස දෙසම සිතින් බලාගෙන ආස්වාසය ප්‍රසආසය කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීමත් අවශ්‍ය වන්නේ තවත් දුරට සිත එකඟ වෙනකොට එම නිසා ආස්වාස් ප්‍රසවාස දෙස දෙසම සිතින් බලාගෙන සිටිනවා මෙන්න මේ සිතින් බලාගෙන සිටින විට ආස්වාස් ප්‍රසවාස වදින තැනක් තේරෙයි නාසිකෝරේ කොතනකාරී නැත්නම් නාස් කෙළවර කොල්ලාගු වෙන තැනක අන්න එතනම සිත තියාගෙන ආස්වාද කරමුට ආස්වාසයේ ප්‍රාස්වාස කරමුට ප්‍රාස්වාසයේ කියලා සීකරමින් සීකරමින් ඒ දෙසම බලාගෙන සිටින විට එහිට ආශ්වාසයේ මුල අවස්ථාව, මැද අවස්ථාව, අග අවස්ථාව වෙන අවස්ථා තුන තියෙනවා. එන්න මේ අවස්ථා තුන පේනකොට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී යන්නට පුළුවන් ටික ටික ටික ටික සියුම් වෙවි සියුම් වෙවි යන්නට පුළුවන්. මේ සියුම් වෙවි සියුම් වෙවි ගියාට පසු ආශ්වාස ප්‍රශ්වාස නොතේන තත්ත්වයටම සියුම් ගන්නට පුළුවන්. එවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ සමහර අයට මේ අවස්ථාවවලදී දීදාකාර නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ට මේ ආස්වාස් ප්‍රසවාස ආලෝක ධාරාවන් වාගේ පේනවා නැත්නම් එළියක් වාගේ පේනවා නිල් පාට රත් පාට නැත්නම් කඳා මැදිරියන් වාගේ දැස්සනේ වෙනවා විවිධාකාරයෙන් නැත්නම් බලාකුළුවක් පාවෙන උඩට නාස්පෝරයක් වෙත යන බලාකුළු වදිදුමක් වගේ පාරට යන මේ විදිහට නිමිති පහළවන්නත් පුළුවන් පහළ නොවන්නත් පුළුවන් එසේ නිමිති පහළ වුණොත් ඒ නිමිති ගැන අවධානයක් යොමුනකොට ආස්වාස් ප්‍රස්වාසයේම නැවත නැවත සිත පිළිකාරණ යන විට ඒ නිමිති කලින්ට වඩා ප්‍රකට වශයෙන් අරමුණු ඒක වඩා දීප්තිමත් ප්‍රභාස්වර දිස්සන අවස්ථාවක් උද්ගත වෙනවා උදාහරණයක් වශයෙන් අපි හිතමු ආලෝකයක් දැකන මේ ආලෝකයේ තත්පරා ප්‍රභාස්වරයි නැත්නම් අපි පාඩක් දැකන නිපාතේ නිපාත කන්ටන් සදා ඉතාමත් සම්ප්‍රමහස්සරයි මෙන්න මේ අවස්ථාව වෙනකොට ආස්වාස් ප්‍රාසාස දෙස අවධානය යොමුනකොට ඒ නිමිත්තට අවධානය යොමු කරලා ඒ නිමිත්ත දෙසම බලාගෙන සිටින විට තව තවත් ඒ නිමිත්ත ප්‍රභාස්වර වෙනවා මේ නිමිත්ත ප්‍රභාස්වර වුණාට පස්සේ නිමිත්ත වශී කරන්න පුළුවන් සම්ප්‍රක්තිය දෙනවා ඒ නිමිත්ත පුදා කරන්නට පුළුවන් සිතින් සිතලා ලොකු කරන්නට පුළුවන් සිතින් සිතලා ඈඩ් කරන්නට පුළුවන් ඈඩ් ඒවා කියනකොට නම් කරන්නට පුළුවන් නම් ඒවා කියන උඩින් පේන්න කියනකොට උඩින් පේනවා යටින් පේන්න කියනකොට යටින් පේනවා පස්සේ පසුපසින් පේනවා කියලා සිතනකොට පසුපසින් පේනවා මේ විදිහට පේනවා මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් තමාට තමාගේ සිතට අනුකූලව මේ නිමිත්ත වශයෙන් කරගන්නට පුළුවන් වුණාට පසුව මේ සිතිය හදවත තුළට අරගෙන ඒ විසම බලාගෙන සිටිනවා මේ බලන්න සිටිනකොට නිමිත්තයි සිතයි කියන දෙක දෙක දෙකක් නෙවෙයි කලින් තිබෙන දෙකක් එකම ධර්මයක් බවට පත් වෙලා නිමිත්ත නොපෙනී ගොස් සිත බලවත් වූ සමාධි තත්ත්වයකට පත් වෙනවා මේක කෙටි කාලයේ මේ තාම සුළු විනාඩි කිහිපයකින් මා කියවට දා කෙටි කාලයකින් කරන්නට පුළුවන් කියලා අපි කියන්නේ නමුත් පාරමී ශක්තියක් තියෙන කෙනෙකුට දවස් දෙකක් වුණා මේ තත්ත්වෙ ඉඳ කර ඇති කර ගන්නට හොඳටම ප්‍රමාණවත් එසේ නුවණවත් අධහජමත් නොවේ ටික ටික ඒ සිතේ සමාධිය ඇති කරගන්න සමාධිය ඇති කරගත්තාට පස්සේ සමාධිය තුළින් මේ විදර්ශනාවෙන් දතියුත් ධර්ම දකින්නට වෙන පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කර්ම ඒවා අපි අද කියන්නට ගියොත් මේ දේශනාව නිමනවන එකක් වෙනවා ඒ වගේම මේක නීරස දේශනාවක් වෙනවා ඇත්ත වශයෙන්ම මේ දේශනාව එතරම් රසවත් එකක් නෙවෙයි නීරස එකක් මට කියනකොට කිසිම රසවත් භාවයක් දැනෙන්නේ නැහැ මොකද මේ තාත්තනික අධියන විදේවල් නිසා කෙසේතත් යනවා පිළිපැද්දොත් මෙයාට සාර්ථකත්වයට පරිගන්නට පුළුවන් ශක්තිය ලැබේ. මේ අනුව කල්පනා කරන මේ දානෙ දීමේ කුසලය, මේ ධම්ම ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන්ම අපට මෙලොව යහපත සාසා ගැනීමට හැකියාවක් වෙන පරලෝ යහපත ගත කර දෙන නිවන් සුව ලබා ගැනීමට හේතු වන කුසලයක් බවට පත් වේවා කියලා. ඒ ධම්මතර මේ ප්‍රාර්ථනා කරගන්න මේ කුසල ශක්තිය තුළ මේ ජීවිතයේදී ඒකාන්ත වශයෙන්ම මේ දක්වා අප විසින් අවබෝධ නොකළ ධර්මයන් අවබෝධ කර ගැනීමට හැකියාව වාසනාව උදා වේවා කියලා. මේ ජීවිතයේ මේ දක්වා මේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ දුක් වශයෙන් අවබෝධ කරේ නැහැ අනාත්ම වශයෙන් අවබෝධ කරේ නැහැ මේ සංස්කාර අපහැරිය යුතුයි කියලා අවබෝධ කරගත්තේ නැහැ මේ වශයෙන් නොයදී යුතුයි කියන අවබෝධය ඇති වුණේ නැහැ මේක තමයි දුක්ඛ සත්‍ය මේ තමයි සමුදය සත්‍ය මේ නිරෝධ සත්‍ය මේ මාර්ග සත්‍ය කියන අවබෝධයෙන් ඇතිලා නැහැ මේවා තමයි උද්‍යප්පේ භංග බයසපත්තාන ආදීන නිමිදා මුෂ්ඨ කමිතා පරිසංගා සංකාරුපේ කාන්ලෝම ගෝත්‍ර භූමන්ද පදපච්ච වේතන ආදී ඒ විදර්ශනා ඥාන තමාගේ කුසල ඇතිලා නැහැ. ඒ වගේම මේක තමයි අනිත්‍යානුපස්සනා මේ දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා නිබ්බිදා විරාගා නිරෝධාන් පටිච්චසමුප්පාදන ආදී අනුපස්සනා ධර්ම තුලින් මේ මේ ධර්මයන් ප්‍රහාණය වෙනවා කියලා දැක්කේ නෑ. මේක තමයි මේ සමුදේ පංචස්කන්ධය සමුදේ කියලා මේවා දැකලා නෑ. මේවා තමයි පංචස්කන්ධ නිරෝධය කියලා මේවා දැකලා නෑ. මේවා ඒකාන්ත වශයෙන්ම උපාදාන කර ගැනීම නිසා මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියලා දැකලා නෑ. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයන් මේ පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන්නේ මෙලෙසින් නතර වන්නේ මෙලෙසින් කියලා දැකලා නැහැ. මේ විදිහට මේ දක්වා නොදකපු ධර්ම තියෙනවා කියන්නට බැරි තරම් රාශියක්. යඩ පිළිසෙන් සමත වශයෙන් කතා කරනවා නම් එහෙම සිතේ එකඟ භාවය දැකලා නැහැ සිතේ සමාහිත භාවය දැකලා නැහැ පළවෙනි දිවෙන් දියෙන් වෙන හතරෙන් ධ්‍යාන දැකලා නැහැ රූපාවච ධ්‍යාන දැකලා නැහැ මොකක්වත් අවබෝධ වෙලා නැහැ තමාගේ සිතට සතිය මේ දක්වා දියුණු වෙලා නැහැ. ප්‍රඥාව මේ දක්වා දියුණු වෙලා නැහැ. ඒ නිසා මේ දියුණු කරගත දියුණු වී නැති මේ ධර්ම මේ ජීවිතේ දියුණු කරගන්නට අවස්ථාව භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගන්න. ඒ කරනද සීලෝම කුසල ශක්තිය මේ ඇයට මේ ආකාරයෙන් ඒකාන්ත වශයෙන්ම ලැබපු අනාගත ජීවිතයේ අනාගත කාලයේ ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන ආකාරයෙන් නිසිකරදි මෙහෙවීමට හැකියාව වාසනා ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරන්න. එතකොට මේ ඇයට මෙලොව යහපත් සැලසේවා පරලොව යහපත් අත්පත් වේවා ප්‍රාර්ථනා පරිදි නිවන සැලසීමට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන කරන්න. දෙවියන්ට පින් දෙන්න දැන් ආකාශත්තාරි පින් කාසේ කියන ආකාශත්තාරි බුම්මත්තා දේවානාගාමයි පිටාතුන් යන්තන මොදිත්වා කියන දක්වන සලාසනන් ආකාශත්තාරි බුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිතා සිනං රක්ඛන්තු දේශනං ආකාශත්තානි බුම්මත්තා දේවානාගාමෙන් දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සිනං රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කණිනා පුඤ්ඤ කම්මේන මාමේ බාහි සමාධිමෝ සතං සමාධිමෝ හොතු යාව නිබ්බාන සත්‍යය යම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය වහන්නෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කළ සීලෝ කුසල සම්පේමයේ ගෙමලෝ යහපත සේවා කර්මයක් තත්ත්ව සේවා අවසාන වශයෙන් මෙන්න සරසෙන් තන්නේ කුසල සම්පේමයේ